ධර්මකාය වන්දනා ක්‍රමය ධර්ම වලින්ම බුදුරුව Tamanගේ සිතින් නිර්මාණය කරගෙන වන්දනා කරන මේ ක්‍රමය පැරණි පුස්කොළ පොතක තිබූ දුර්ලභ වන්දනා ක්‍රමයකි. මේ වන්දනා ක්‍රමය ඉංගිරියේ මඩකඩ ආරණ්‍ය සේනාසනයේහි වැඩවෙසෙන මාබෝ පිටියේ පඤ්ඤරතන ආයුෂ්මතුන් වහන්සේ නිතර නිතර භාවිතා කරති. අපට මේ ලැබුණේ ඒ ආයුෂ්මතුන් ගෙනි. වන්දනා වාක්‍ය සබ්බං යුත ඥාන පවර සීසං නිබ්බාන රම්මන විලසිත කේසං චතුත්ථඥාන පවර ලලාටං වජිර ඥාන සමාපatti පවර උන්හා හාසං නීල කසින සෝබාතික්කන්ත පවර හමු යුගලං දිබ්බ චක්කු පඤ්ඤා චක්කු සමන්ත චක්කු බුද්ධ චක්කු ධම්ම චක්කු පවර චක්කු ද්වයං දිබ්බ සෝත ඥානං පවර සෝත ද්වයං ගෝත්‍ර භූ ඥාන පවර උත්තුංග ගහණං මග්ගඵල විමුක්තිඵල ඥාන පවර ගන්ධ ද්වයං සත්තින්ස බෝධිපක්ඛිය ඥානපවර සුබ දන්තං ලෝකීය ලෝකුත්තර ඥානපවර ඔට්ඨ ද්වයං චතුමග්ග ඥානපවර චතුදාඨං චතුසච්ච ඥානපවර ජීවහං අප්පටිහ ඥානපවර හනුකං අනුත්තර විමොක්කාදිගම ඥානපවර කණ්ඨං ත්‍රිලක්ෂණ ඥානපවර ගීව විරාජිතං චතුසත්‍ය ඥාන පවර බාහු ද්වයං දසානුස්සති ඥාන පවර වට්ටංගුලි සේබං සත්ත සම්බොජ්ජංග පවර උරතලං ආසයානුසය ඥාන පවර තන යුගලං දසබල ඥාන පවර මජ්ජිම අංගං පටිච්ච සමුප්පාද ඥාන පවර නාබින් පංචේන්ද්‍රිය පංච බල පවර ජගණං චතුසත්‍ය ඥාන පවර ඌර්ද්වයන් දස කුසල කර්මපත පවර ජංඝා දොයන් චතු 이르දිපාද පවර පාද දොයන් සීල සමාධි ප්‍රඥා පවර සංඝාටින් හිරෝතප්ප පවර පාංසු කූල චීවරං අට්ඨාංගික මග්ග ඥාන පවර අන්තර වාසකං චතු සටිපට්ඨාන පවර කාය බන්ධනං අඤ්ඤසං දේව මනුස්සානං යස්ස තමග්ගාදී ඥාන සබ්බං යුත ඥානාදී ධම්මකාය මනං තම් බුද්ධං නමේහං ලෝකනායකං තේරුම සියල්ල දත් නුවණ නැමැති උතුම් හිස ඇත්තා වූ නිවන් අරමුණ නැමැති ලෙල දෙන කේශයන් ඇත්තා වූ සිව් දහන් නැමැති උතුම් නලල ඇත්තා වූ වජ්‍ර ඥාන සමාපatti නැමැති උතුම් ඌර්ණ රෝම ශෝභා ඇත්තා වූ නීල කසිනයාගේ අලංකාරය ඉක්මවා සිටින උතුම් බැම යුවල ඇත්තා වූ දිබ්බ චක්කු පඤ්ඤා චක්කු සමන්ත චක්කු බුද්ධ චක්කු ධම්ම චක්කු යන පංච ඥාන නැමැති උතුම් netthිවල ඇත්තා වූ දිව්‍ය ශෝත්‍ර ඥාන නැමැති උතුම් කන්‍යවල ඇත්තා වූ ගෝත්‍රාඤ්‍ය ඥාන නැමැති උතුම් උස්නාසේ ඇත්තා වූ මාර්ගඵල විමුක්ති ඵල ඥාන නැමැති උතුම් දෙකන් මුල් ඇත්තා වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති උතුම් දන්තයන් ඇත්තා වූ ලෞකික ලෝකෝත්තර ඥාන නැමැති උතුම් තොල් සංගල ඇත්තා වූ සතර මාර්ග ඥාන නැමැති උතුම් දාඨා ඇත්තා වූ චතුස් සත්‍ය ඥාන නැමැති උතුම් දිව ඇත්තා වූ අප්‍රතිහත ඥාන නැමැති උතුම් හනු ඇත්තා වූ අනුත්තර විමෝක්ෂාදි ගමන ඥාන නැමැති උතුම් කණ්ඨය ඇත්තා වූ ත්‍රිලක්ෂණ ඥාන නැමැති උතුම් ග්‍රීවය ඇත්තා වූ චතුසත්ත්‍ය ඥාන නැමැති උත්තම බාහු ඇත්තා වූ දශානුස්මති ඥාන නැමැති උතුම් වට ඇඟිලි ශෝභාව ඇත්තා වූ සප්ත බෝධ්‍යාංග නැමැති උතුම් ලය ඇත්තා වූ ආසයානුසේ ඥානෙ නැමැති උතුම් තන යුවල ඇත්තා වූ දසබල ඥාන නැමැති උතුම් මධ්‍ය ශරීරය ඇත්තා වූ ප්‍රතිත්‍ය සමුප්පන්න ඥාන නැමැති උතුම් නැබ ඇත්තා වූ පංච ඉන්ද්‍රිය පංච බල නැමැති උතුම් උකුල ඇත්තා වූ චතු සත්‍යඥාන නැමැති කලවායුවල ඇත්තා වූ දස කුසල කර්මපත නැමැති උතුම් කෙන්ඩා ඇත්තා වූ සතර 이르දිපාද නැමැති උතුම් පාවියෝල ඇත්තා වූ සීල සමාධි ප්‍රඥා නැමැති උතුම් සංගල සිවුර ඇත්තා වූ හිරි උතප් නැමැති පාංශකූල චීවරය ඇත්තා වූ අෂ්ටාංගික මාර්ග ඥාන නැමැති උතුම් අඳන සිවුර ඇත්තා වූ සතර සතිපට්ඨාන නැමැති පටිය ඇත්තා වූ අන් දෙවි මිනිසුන්ට වඩා අතිශයින් බබලන්නා වූ සර්වඥතා ඥානාදී ධර්මකාය චිත්තයන් ඇත්තා වූ ලෝකනායකයන් වූ ඒ බුදුරජාණන් වහන්සේ මම වඳිමි. බුරුම වන්දනා ගාථා මේ වන්දනා ගාථා පෙළ බුරුමයේ බාලයන්ට අකුරු ඉගැන්වීමේදීම උගන්වති. එබැවින් බුරුම ජාතිකයන් වැඩි දෙනෙකුට මෙයින් ગાථා කීපයක්වත් සන්න සහිතව පාඩම් තිබේ. බුදුන් වඳින්නේ මේ ગાථා කීමෙනි. මේ ગાථා සියල්ලම වෙන්වෙන් ඌ ગાථා බැවින් කැමැති පමණක් ગાථා පාඩම් කරගෙන වන්දනා කළ හැකිය. තමාට කැමති ගාථා තනින් තන තෝරා පාඩම් කරගෙන උවද වන්දනා කළ හැකිය. මේ ඒ ගාථා පෙළයි. සුගතං සුගතං සෙට්ටං කුසලා කුසලං ජහං අමතං අමතං සන්තං අසමං අසමං දදං සරණං සරණං ලෝකං අරණං අරණං කරං අබයං අබයං තානං නායකං නායකං නමේ තේරුම සුන්දර කතා ඇත්තා වූ සුන්දර නිර්වාණයට යන්නා වූ ශ්‍රේෂ්ඨ වූ කුසල අකුසලයන් ප්‍රහාණය කළා වූ මරණයක් නැත්තා වූ අමෘතයක් වූ ශාන්ත අසදෘශ්‍ය වූ අසදෘශ්‍ය මාර්ගඵල නිර්වාණයන් දෙන්නා වූ ලෝකත්‍රයට පිලිසරණ වූ ලෝකය දන්නා වූ රාගාදී කෙලෙස් සහිත වූ විනේය ජනසන්තානෙහි රාගාදී කෙලෙසුන් නැති කරන්නා වූ ಜಾති බයාදිය ඉක්මවා සිටින බැවින් නිර්භය වූ ජාති භයාදිය නැති හේයින් අබේ ස්ථානීය වූ නිවනට විනේය ජනයන් පමුණුවන්නා වූ ලෝකයට නායක වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඳිමි. නයන සුභග කායංගං මధుරවර සරෝපේතං අමිත ගුණ ගුණාදාරං දස බල මතුලං වන්දේ සකල සත්වයන්ගේම නේත්‍රයන්ට ශෝභන වූ කායාංග ඇත්තා වූ මිහිරි වූ උත්තම ස්වරය ඇත්තා වූ ප්‍රමාණ කළ නොහෙන ගුණ සමූහයට ස්ථාන වූ අතුල්‍ය වූ දස බලධාරීන් වහන්සේ වඳිමි යෝ බුද්ධෝ දිති මාඤ්ඤදාරකෝ සංසාරේ අනුභෝසි කායිකං දුක්ඛං චේතසිකං ච ලෝකතෝ තං වන්දේ නරදේව මංගලං තේරුම ස්ථිරව පිහිටි සමාධි ඇත්තා වූ අරහත් ඵල නැමැති ඡත්‍රය දරන්නා වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ ලෝක සත්වයන් නිසා සංසාරේ කායික ඌද මානසික ඌද බොහෝ දුක් අනුභව කළසේක්ද දෙවි මිනිසුන්ට මංගල වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. බත්තිං සති ලක්ෂණ චිත්‍ර දේහං දේහජ්ජුති නිග්ගත පච්චලන්තං පඤ්ඤාදීති සීල ගුණෝ ගවින්දං වන්දේ මුනි මන්තිම ජාති යුත්තං තේරුම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් විචිත්‍ර වූ දේහය ඇත්තා වූ ශ්‍රී දේහයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මියෙන් දිලිසෙන්නා වූ ප්‍රඥා සමාධි ශීල ගුණ සමූහය ලබා ඇත්තා වූ අන්තිම જાතියෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. පාතෝ දයං බාල දිවාකරංව මච්චේ යතිනං ලසිතං සිරීහි පන්නින්දු සංකාස මුඛං අනේජං වන්දාමි සබ්බඤ්ඤු මහා මුනින්දං තේරුම උදේ කාලයේ උදාවන බාල සූර්යා මෙන් භික්ෂු සමූහය මැද ශ්‍රීයෙන් ලීලෝපිත වන්නා වූ පූර්ණ චන්ද්‍රයා බඳු මුව ඇත්තා වූ තෘෂ්ණා විරහිත වූ සියල්ල දන්නා වූ මුනීන්ද්‍රයන් වහන්සේ මම වඳිමි උපේත පුඤ්ඤෝ වරබෝධි මූලේ සසේන මාරං සුගතෝ ජිනිත්වා අබුඤ්ඤ බෝධින් අරුණෝදයම් හි නමාමි තං මාරජිනං අභාංගං තේරුම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂේහි රැස්කල පාරමිතා කුසලස්කන්ධයෙන් යුක්ත වූ සුගතයන් වහන්සේ උත්තම වූ බෝධි මූලයේදී සේනා සහිත වසවර්ති මාරයා පරදවා වෛශාඛ්‍ය පෞර්ණමී දිනයේදී අරුණෝදයේදී සම්්‍යක් බෝධිය අධිගමනය කළසේක පස්මරුන් දිනූ මාරයන් විසින් පෙරදෙවිය නොහැකි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි රාගාදිජේද මල ඥාන කග්ගං සති සමඤ්ඤ ඵලකාබි ගාහං සීලෝග ලංකාර විභූසිතං තං නමාමි විඤ්ඤා වරමිද්දු පේතං තේරුම රාගාදී කෙලෙසුන් සිඳින නිර්මල වූ අරහත් මාර්ග ඥාන සංඛ්‍යාත කඩුව ඇත්තා වූ සම්මා සති නම් වූ පලිහගෙන සිටින්නා වූ ශීල රාශිය නැමැති අලංකාරයෙන් සැරසී සිටින්නා වූ අභිඥා නම් උත්තම 이르දි ඇත්තා වූ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. දයාලයන් සබ්බදී දුක්කරං කරං බවන්න වාතික්කම මග්ගතං ගතං තිලෝකනාතං සුසමාහිතං හිතං සමන්ත චක්ඛුං පනමාමි තං මිතං තේරුම කරුණා මෛත්‍රී ගුණයන්ට වාසස්ථාන වූ සියලු භවයන්හි සම්බෝධිය පිණිස නොඑක් දුෂ්කර ක්‍රියා කළා වූ කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රය නැමැති සාගරය ඉක්මවා ලෝකයේහි අග්‍රභාවයට පැමිණ වදාලා වූ තුන් ලොවට පිහිට වූ ලාභ අලාභාදී ලෝක ධර්මයන් නිසා නොසැලෙන සමාධිය ඇත්තා වූ ලෝක වාසීන්ට හිත වූ සියල්ල දන්නා නුවණස ඇත්තා වූ ප්‍රමාණ කළ නොහෙන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි තහින් තහින් පාරමී සංචයං චයං ගතං ගතං සබ්බහි සුකප්පදං පදං නරා නරාණං සුඛ සම්භවං බවං නමා නමානං ජින පුංගවං ගවං තේරුම ඒ ඒ ආත්ම භවයේහි දානාදී පාරමී ධර්ම සමූහය රැස් කළා වූ සත්පුරුෂයන් විසින් සෙවුනා ලද්දා වූ සුඛයට හේතු වූ නිර්වාණයට පැමිණ වදාළ වූ දෙවි මිනිසුන්ට සැප ඇති කර දෙන්නා වූ ගරුකල යුත්තන්ට ධර්මයට නොනමැන්නා වූ ගවයන් වැනි අඥාන ජනයා දිනු පුරුෂෝත්තමයන් වහන්සේට වඳිමි මග්ගංග නාවං මුනි දක්ක නාවිකෝ ඊහා පියං ඥාන කරේන ගාහකෝ ආරුයිහ යෝතයෝ බහු බවන්නවා තාරේසි තං බුද්ධ මගප්පහං නමේ තේරුම වීර නැමැති හබල නුවණ නැමැති අතින් ගත්තා වූ දක්ෂ නාවික වූ යම් මුනීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් මාර්ගාංග නැමැති නැවට නැග බොහෝ සත්වයන් සංසාර සාගරයෙන් එතර කලසේක්ද සත්වයන්ගේ දුක් දුරු කරන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. සමතින් සති පරමිතම්බරණං වරබෝධි මූලේ චතුසච්ච දසං පරමිද්දිගතං නරදේව හිතං තිබ ූපසමං පනමාමිජිනං තේරුම සමත්‍රීංක්ෂයත් පාරමිතාවන් රැස්කලා වූ උත්තම වූ බෝධි මූලේදී සිවුසස් දැක වදාලා වූ පරම 이르දියට පැමිණ ඇත්තා වූ දෙවි මිනිසුන්ට හිත වූ බවත්‍රයෙන් මිදුනා වූ ජිනයන් වහන්සේ වඳිමි. සත පුඤ්ඤජ ලක්කනිකං විරජං ගගනූප මදින් දිති මේරු සමං ජලපූපම සීතල සීල යුතං පඨවි සහනං පනමාමි ජිනං බොහෝ කුසලයන්ගෙන් හටගන්නා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇත්තා වූ රාගාදී කෙලෙස් රජස් නැත්තා වූ ආකාශයේ බඳු නුවණ ඇත්තා වූ මහා මේරු පර්වතයේසේ අකම්ප්‍ය සමාධි ඇත්තා වූ පියුම්සේ සිසිල් වූ සීලයෙන් යුක්ත වූ පෘථුවිය බඳු ඉවසීම ඇත්තා වූ ජිනයන් වහන්සේ වඳිමි. යෝ බුද්ධෝ සුමති දිවේ දිවා කරෝව සෝ බන්තේ ප්‍රතිජනනේ සිලාසනම්හි ආසින්නෝ සිව සුකදන් අදේසින් ධම්මං දේවානං තම සදිසං නමාමිනිච්ඡං තේරුම සුන්දර ප්‍රඥාව ඇත්තා වූ යම් බුදුරයන් වහන්සේ කෙනෙක් දිවා කාලේ දිවා කරයාමෙන් බැබලෙමින් රති ජනක වූ පාණ්ඩු කම්බල සෛලාසනයේහි වැඩහුන්සේක් නිවන් සුවගෙන දෙන්නා වූ අභිධර්මය දෙවියන්ට දේශනා කළසේක්ද අසදෘශ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ නිත්‍යයෙන් වඳිමි. යෝ පාද පංකජ මුදුතල රාජිකේහි ලෝකේහි තීහි විකලේහි निराकुलेहि सम्पापुने निरुपमेय्य तमेव नातो තං සබ්බ ලෝක මහිතං අසමං නමාමි තේරුම යම් බුදුරයන් වහන්සේ කෙනෙක් අවිකල ඌද निराකල ඌද පාද පద్ම නැමැති මෘදු තලයේහි හටගත්තා වූ 108ක් චක්‍ර ලක්ෂණයෙන් කරන කොට තුන් ලෝවැසියන් හා උපමා නොකල යුතුය බවට පැමිණි සේක්මය සකල ලෝකවාසීන් විසින් පුදන ලද්දා වූ ඒ අසම වූ ලෝකනාථයන් වහන්සේ වඳිමි. බුද්ධං නරාණං සමෝ සරණා දිචිත්තං පඤ්ඤාපදීප ජුතියා විහතණ්ඩකාරං අත්තාබිකාම නරදේව හිතාවනන්තං වන්දාමි කාරුණික මග්ග මනන්ත ඥානං තේරුම දෙවි මිනිසුන් එක් රැස් වන ස්ථානය වූ ස්ථිරසිත අත්තා වූ ප්‍රඥා නැමැති ප්‍රදීපාලෝකයෙන් නැසූ මෝහාන්ධකාර ඇත්තා වූ දෙවි මිනිසුන්ගේ යහපත අතිශයින් කැමති වන්නා වූ දෙවි මිනිසුන්ට යහපත සිදු කරන්නා වූ කාරුණික වූ උත්තම වූ අනන්ත ඥාන ඇත්තා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. අකිල ගුණ නිදානෝ යෝ මුනින්දෝ පගත්නවා වනමිසි පතනවහං සංඥාතානං නිකේතං තහි මකුසල ජේතං ධම්මචක්ඛං පවත්තෝ තම තුල මහිකාන්තං වන්දනෙය්‍යං නමාමි තේරුම සකල ලෞකික ලෝකෝත්තර ගුණයන්ගේ පිහිටි ස්ථානය වූ යම් මුනීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් කාය චිත්තයන් ඉක්මවා සිටිනා යතීන්ගේ වාසස්ථාන වූ ඉසිපතන නම් වූ වනයට එළඹ එහි අකුසල් නසන්නා වූ ධර්ම චක්‍රය පැවැත්වූ සේක්ද ඊතා යහපත් වූ අසම වූ වැඳීමට සුදුසු ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි සුචි පරිවාරිතං සුරුචි රප්ප භාගී රත්තං සිරි විසයාලයන් ගුපිත මින්ද්‍රියේහු පේතං රවි සසි මණ්ඩලප්පුභූති ලක්කනෝ පචිත්තං සුරනර පූජිතං සුගත මාදරං නමාමි තේරුම රාගාදී කෙලෙස් මල නැති හේයින් ශුද්‍ර වූ අන්‍යයන් විසින් පිරිවරණ ලද්දා වූ අතිශයින් ශෝභාවත් වූ ශරීර කාන්තියෙන් රංජිත වූ ප්‍රඥා පුණ්‍ය සංඛ්‍යාත ශ්‍රී සමූහයාට වාසස්ථාන වූ ආරක්ෂා කරන ලද චක්ෂුරාදී ඉන්ද්‍රයන්ගෙන් යුක්ත වූ සූර්ය මණ්ඩල චන්ද්‍ර මණ්ඩල ආදී ලක්ෂණ වලින් විචිත්‍ර වූ පතුල්ැත්තා වූ දෙවි මිනිසුන් විසින් පුදන ලද්දා වූ සුගතයන් වහන්සේ ආදරයෙන් වඳිමි මග්ගෝ ලුම්පේන මොහ පටිගාසාදී උල්ලෝල වීවින් සංසාරෝගං තරිත මබයං පාරපත්තං පජානං තානං ලේනං අසම සරණං ඒක තිත්තං පතිට්ඨං පුඤ්ඤක්කෙත්තං පරම සුඛදං ධම්මරාජ නමාමි තේරුම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පසුරෙන් ලෝභ, ద్వේෂ, මෝහාදී මහා රල කුඩා රල ඇත්තා වූ සංසාර සාගරය එතර කළා වූ ජාත්‍යාදී බය රහිත වූ සංසාර සාගරයාගේ පරතරයට පැමිණ වදාලා වූ සත්වයිනට ආරක්ෂාවක් ඌද බයටපත් වූවන් සැඟවීමට ස්ථානයක් ඌද අසහාය පිලිසරණක් ඌද නිවන නැමැති පරතරට යෑමට එකම තීර්ථය ඌද සත්වේනට පිහිට වූ පුණ්‍යක්ෂේත්‍රය ඌද පරම සුඛය දෙන්නා ඌද ධර්මරාජයන් වහන්සේ වඳිමි. ඛණ්ඩම්බ මූලේ පරහිත කරෝ යෝ මුනින්දෝ නිසින්නෝ අච්චේරං සීසං නයන සුභගං ආකුලන්නග්ගී ජාලං දුජ්ජා ලද්දං සං මුනහි ජාහිතං පටිබේරං අකාසී වන්දේතං සෙට්ටං පරම රතිජං ඉදි ධම්මේහු පේතං තේරුම පරහිතකර වූ යම් මුනීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් ඛණ්ඩනම් වූ අඹරක මුල වැඩහිඳ ජනයන් විශ්මයට පත් කරන්නා වූ දෙවි මිනිසුන්ගේ නේත්‍රයන්ට යහපත් වූ ජලයෙන් ආකුල ගිනිතලින් යුක්ත වූ දෘෂ්ටි ජාලයෙන් විද්වංශනය කරන්නා වූ සකල සර්වඥයන් වහන්සේලා විසින් නොහරණ ලද්දා වූ ප්‍රාතිහාර්ය සීක්‍රේන් කලසේක්ද ශ්‍රේෂ්ඨ වූ පරම රතිජනක වූ ඊර්ති ධර්මයන්ගෙන් යුක්ත වූ ඒ මුනීන්ද්‍රයන් වහන්සේ වඳිමි මුනින් දක්කෝ යවේ කොද යුද යරුණෝ ඥාන විතන්න බිම්බෝ විනෙය්‍යප්පා නෝගං කමල කතිකං ධම්ම රන්සී වරේහි සුබ්බෝදේසි සුද්දේ තිහව කුහරේ ව්‍යාපත්ති කිත්ති නංච තිලොක්ක චක්කු දුකම සහනං තං මහේසින් නමාමි තේරුම මහා කරුණා සංඛ්‍යාත අරුණාලෝකය ඇත්තා වූ ඥාන සංඛ්‍යාත පුලුල් මඩලු ඇත්තා වූ අසහාය වූ යම් මුනීන්ද්‍ර නැමැති සූර්ය මණ්ඩලයක් භවත්‍රය නැමැති විලෙහි ශුද්ධ වූ පద్ම නැමැති විනේය ජන සමූහය උත්තම වූ ශ්‍රී සද්ධර්ම රශ්මියෙන් ප්‍රබෝධ කළසේක්ද පතලා වූ කීර්ති ඇති තුන් ලොවට අසහාය නේත්‍රයක් වූ සෙස්සන්ට ඉවසිය නොහෙන කරුණු ඉවසීමට සමත් වූ මහේෂීන් වහන්සේ වඳිමි. යෝජිනෝ අනේක જાතියන් සපුත්තදාර මංග ජීවිතම්පි බෝධිපේමතෝ අලග්ගමානසෝ අදාසියේව අතිකස්ස දාන පාරමින් තතෝ පරමං අපූරී සීල පාරමාදික්කම්පි තාස මිද්දියෝ පායාත මග්ගතං තමේක දීපකං නමාමි තේරුම පස්මරුන් දිනූ හේයින් ජින නම් වූ යම් බුදුරයන් වහන්සේ කෙනෙක් සම්බෝධිය කෙරෙහි ප්‍රේමයෙන් අඹදරුවන් සහිත වූ ශරීර අවයවයන්ද ජීවිතයේද ඒවා කෙරෙහි ඇල්මක් නැතිව ඒවායින් උවමනා තැනැත්තාට දුන්සේක්ද දාන පාරමිතාවද නැවත සීල පාරමිතාදියද පිරුසේක්ද ඒ පාරමීන්ගේ සමෘද්ධියෙන් ලෝකේහි අග්‍රබවට පැමිණිසේක්ද ලෝකයාට අසහාය පිලිසරණක් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි දේවා දේවාති දේවං නිදන වපුදරං මාර බංගං අබංගං දීපං දීපං පජානං ජයවර සයනේ බෝධිපත්තං දීපත්තං බ්‍රහ්මා බ්‍රහ්මාගතානං වරගිර කතිත්තං පාපහීනං පහීනං ලෝකා ලෝකාබිරාමං සතත්ත මහිනමේ තං මුනින්දං මුනින්දං තේරුම සම්මුති දේව උප්පත්ති දේවයන්ට උත්තම හේයින් අති දේව වූ අන්තිම දේහය දරන්නා වූ මාරයන් බංග කරන්නා වූ මාරයන්ට හිංසා කළ නොහෙන්නා වූ සත්වයන්ට ප්‍රඥාව නැමැති පහන දල්වන්නා වූ උත්තම වූ බෝධි පාරයන්කේහි සම්බෝධියට පැමිණ වදාලා වූද නිවනට පැමිණ වදාලා ඌද තමන් වහන්සේ වෙත පැමිණෙන මිනිස්ය දිව්‍ය බ්‍රහ්මයන්ට උත්තම වූ ධර්මය වදාරන්නා වූ හීන වූ පාපයන් අරහත් මාර්ගයෙන් දුරු කළා වූ මිනිස්ය දේව බ්‍රහ්ම යන් ඇලුම් කරන්නා වූ පංචවිද මුනීන්ට ඊශ්වර වූ මුනීන්ද්‍රයන් වහන්සේ සමකල්හි වඳිමි බුද්ධෝ නිග්‍රෝධ බිම්බෝ මුදුකර චරණෝ බ්‍රහ්ම සෝසේනි ජංගෝ කෝසච්ච ද ජාතෝ පුනරපි සුගතෝ සුප්පතිට්ඨිත පාදෝ මුදෝ ධාතුන්න ලෝමෝ අතමපි සුගතෝ බ්‍රහ්ම උජුගත භාවෝ නීලක්ඛී දීඝ පන්හි සුකුම මලච්චවි තෝමර රසග්ග සග්ගී තේරුම බුදුරජාණන් වහන්සේ උසින්හා මණ්ඩලයේ සම වන නුගරුකසේ උසට සමාන වූ බඹයෙන් යුක්ත වෙනසේක ලදරුවෙකුගේ අතුල පතුලසේ මොලොක් අතුල් පතුල් ඇතිසේක බ්‍රහ්මයන්ගේ හඬ බඳු අෂ්ටාංග සමන්වාගත ස්වරයෙන් යුක්ත වෙනසේක ඒ නිමෘගයන්ගේ ජංගා සෙයින් මසින් හාත්පසින් පිරුණු වට වූ ජංගා ඇතිසේක වෘෂභාදීන්ගේ මෙන් කෝෂයෙන් වැසුණු පුරුෂ ව්‍යංජනයන් ඇතිසේක නැවතද සුගතයන් වහන්සේ සම තනක්ම භූමියෙහි ස්පර්ශවන සම වූ පතුල් ඇතිසේක දෙබම අතරෙහි පිහිටි මෘදු වූ සුදු වූ ඌර්ණ රෝමය ඇතිසේක නැවත සුගතයන් වහන්සේ බ්‍රහ්මයාගේ මෙන් ඍජුව පිහිටි ශ්‍රී දේහය ඇතිසේක නේත්‍රයන්හි නිල් පැහැය ඇතිවිය යුතු තැන්හි දිය බෙරී මලට බඳු මනා නිල් පැහැයෙන් යුත් නේත්‍ර ඇතිසේක සුදුසුසේ දික්කු විලුම් ඇතිසේක දූලි හෝ වැලි හෝ නොඇලෙන සියුම් සිවිය ඇතිසේක වර්ණනා කළ යුතු අක් උඩුකුරුව පිහිටි රසනහර ඇතිසේක චත්තාලි සග්ග දන්තෝ සමක ලපනජෝ අන්තරං සප්පීනෝ චක්කේක නංකිත පාදෝ අචිරල දසනෝ මාර පූ සංකපාදෝ තිට්ඨන්තෝ නෝන මන්තෝ බය කර මුදුනා ජන්නුකා නාම සන්තෝ වට්ටක්කන්தோ ජිනෝ ගෝ තරුණ පකුමකෝ සීහ පුබ්බද්ද කායෝ තේරුම උත්තම වූ සතලිහක් දත් ඇතිසේක කපා මට්ටම් කලාක් මෙන් සමව පිහිටි දත් ඇතිසේක පරිපූර්ණව පිට ඇතිසේක චක්‍ර ලක්ෂණයන්ගෙන් යුත් පා ඇතිසේක අතුරු සිදුරු නැතිව මනවින් පිහිටි දත් ඇතිසේක පස්මරුන් දිනු තථාගතයන් වහන්සේ උස්ව පිහිටි ගුල්පයෙන් යුත් පා ඇතිසේක මොලොක්කු අතියුවලින් ඉසිටගෙන නොනමි දෙදෙන පිරිමදිනාසේක මනාකොට වටකල කලයක කරසේ වට වූ ගෙල ඇතිසේක එක්කෙනෙහි උපන් රතු වස්සෙකුගේ ඇස්මෙන් විප්‍රසන්න ඇස් ඇතිසේක සිංහයාගේ పూర్ව කයසෙයින් සෑම තැනම පිරුණු කය ඇතිසේක සත්තප්පි නෝච දිගංගුලි මතසුගතෝ ලෝම කූපේක ලෝමෝ සම්පන්නෝ දාත දාට්ටෝ කනක සම තචෝ නීල මුංගග්ග ලෝමෝ සම්බුද්ධෝ තූල ජිව්හෝ අත සීහ හනුකෝ ජාලි කප්පාද හත්තෝ නාතෝ උන්හිස සීසෝ ඉති ගුණ සහිතං තං මහේසින් නමාමි තේරුම තථාගතයන් වහන්සේ දෙයත් පිටය දෙපා පිටය අංශකූට දෙකය පිටය යන සත්තන්හි ඇටනහර නොපෙනෙන්නේසේ පිරුණු මස් ඇතිසේක දිගින් සම වූ අත්පා ඇඟිලි ඇතිසේ එක් එක් රෝම කූපයක් එක් එක් ලෝමයේ බැගින් ඇතිසේක මැනවින් සුදුස වූ දාටා ඇතිසේක උපදමු රන් පිළිමයක්සේ රන්වන් වූ සිවි පැහැ ඇතිසේක දක්ෂිනාවෘත්තව අග උඩ බලා සිටින අංජන වර්ණ රෝමයෙන් යුක්ත වනසේක සම්බුද්ධයන් වහන්සේ වර්ණ සම්පන්න වූ දිග පුළුලැති ජීවහායෙන් යුක්ත වනසේක සිංහයන්ගේ හනුසෙයින් ස්ථූල හනු ඇතිසේක දක්ෂ වඩුවකු විසින් නිමවන ලද ගැවල් කවුලුවක් බඳු අත්පා ඇතිසේක ලෝකනාථයන් වහන්සේ නලල් පටක්සේ පිහිටි මාංශ පටලයකින් යුක්ත හිස ඇතිසේක ද්වත්තිං ෂත්වර මහා පුරිස ලක්ෂණ සංඛ්‍යාත මේ ගුණයෙන් යුක්ත වූ ඒ මහේර්ෂීන් වහන්සේ වඳිමි බුද්ධෝ බුද්ධෝති ගෝසේ අති දුර්ලභතරෝ කා කතෝ බුද්ධ භාවෝ ලෝකේ තස්මා විභාවි විවිධ හිත සුඛං සාදවෝ පත්ත යන්තා ඉට්ඨං අත්තං වහන්තං සුරනර මහිතං නිබ්බහයං දක්ඛිනේයං ලෝකානං නන්දි වඩ්ඩනං දස බල සමං තං නමස්සන්තු නිච්ඡං තේරුම බුද්ධ බුද්ධ යන ഘോഷයේද අති දුර්ලභය බුදු බව ගැන කියනු කිම එබැවින් ලෝකේ හිනුවනත්තා වූ සත්පුරුෂයෝ নানা ප්‍රකාර හිත සුඛයන් ප්‍රාර්ථනා කරමින් ඉෂ්ටාර්ථය සිදු කර දෙන්නා වූ දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ නිර්භය වූ දක්ෂිනේය වූ ලෝකයාගේ සතුට වර්ධනය කරන්නා වූ අසම වූ ඒ දස බලයන් වහන්සේට නිරන්තරයෙන් নমස්කාර කෙරෙත්වා ප්‍රාර්ථනා ගාථා පුඤ්ඤ නේතේන සෝහං නිපුන මති සතෝ සම්පරායේච තිත්තෝ දක්ඛෝ දිට්ඨිජ්ජු පඤ්ඤෝ අවිකල විරියෝ භෝගවා සංවිභාගී තික්ඛෝ සුරෝදි තත්තෝ සපර සපහ රහිත චරෝ දීඝ ජීවි ආරෝගෝ දනඤ්ඤෝ වන්නෝ යසස්සි අතිබල වදරෝ කිත්තිමා බ්‍යත්ත බ්‍යත්තු පේතෝ සගෝ ධාතුංගු පේතෝ පරම සිදරෝ දිඨ ධම්මේ විරතත් විරත්තෝ ලජ්ජී කල්යාණ මිත්තෝ අබිරත කුසලෝ පංච සීලාදී රක්කෝ අප්පිච්චෝ අප්පකෝදෝ අති උජුහදයෝ ඉද්ධිමා අප්පමෙය්‍යෝ පාසංසෝ පේම වාචෝ සුජන ගුණවිදු මාමකෝ සෝ භවෙයං මේ පිනෙන් ඒ මම මතුවත් භවෙහි සියුම් නුවණ ඇත්තේද සිහි ඇත්තේද ලද දෙයින් තෘප්ති ඇත්තේද ක්‍රියාවන්හි දක්ෂේද්ද ඍජු දෘෂ්ටි සංඛ්‍යාත ප්‍රඥාව ඇත්තේද අනුන වූ වීරය ඇත්තේද භෝග ඇත්තේද දිය යුත්තන්ට දෙන ස්වභාවය ඇත්තේද තියුණු නුවණ ඇත්තේද ජනයා අතර සූර ඌයේද නොවෙනස් වෙන සිත් ඇත්තේද ආත්මාර්ථ පරාර්ථයන් සිදු කරන්නේද දීර්ඝායු ඇත්තේද රෝග නැත්තේද ශ්‍රීමත් ඌයේද මනා ගුණ වර්ණ ශරීර වර්ණ ඇත්තේද පියවර ඇත්තේද අධික කාය බල ඥාන බල ඇත්තේද කීර්ති ඇත්තේද ඉවසීම් ඇත්තේද ශ්‍රද්ධා ඇත්තේද දාන වස්තු ඇත්තේද පරම ශ්‍රී ඇත්තේද වර්තමාන භවයේහි කාමයන් කෙරෙහි නොඇලෙන්නේද පව් කිරීමට ලැජ්ජා ඇත්තේද කල්යාණ මිත්‍රයන් ඇත්තේද? කුසලෙහි ඇලුනේද? පංචශීලය ආරක්ෂා කරන්නේද? ලෝභ නැත්තේද? ක්‍රෝධ නැත්තේද? ඊතා අවංක සිත් ඇත්තේද? 이르දි ඇත්තේද? ගුණෙන් හා ධනෙන් ප්‍රමාණ නොකල හැක්කේද? සීලාදී ගුණෙන් නිසා ප්‍රශංසාවට සුදුසු වූයේද? ප්‍රේමණීය කතා ඇත්තේද? සත්පුරුෂ ගුණ දන්නේද? බුද්ධාදීන්ට ආදර ඇත්තේද වෙම්වා.